හම්දුනේ තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම. හම්දුනේ දැන් මේ ත්‍රිපිටකයේ අපිට මුල් සූත්‍රවල මේ පාරමිතා සම්බන්ධව සඳහන් වෙනවා. එහෙම නැත්නම් මේ අටුවාවල සහ ජාතක පාළිය පමණයිද මේ සම්බන්ධව සඳහන් තියෙන්නේ හම්දුනේ. ඉතින් ජාතක පාළිය කියන්නේ අට කතාව නෙමෙයි. ඔව් ජාතක පාළියට මෙහා මම කියන්නේ ජාතක පාළිය හැර ඔව් ඒක ජාතක පාළිය හැර ඉන් මෙපිට කතා කරන්න අවශ්‍යතාවයක් නැත්තේ බුදු කෙනෙක් දහම් දෙසන්නේ පැමිණි පුද්ගලයාගේ විමුක්තිය සඳහා. ඒතකොට බුදුහාමුදුරුව වෙත පැමිණිලා නිවන් අවබෝධ කරන්නට ආපු අය ඒ සාංශාරික පුහුණුව නිම කරලා එතනට ඇවිත් එතකොට ආයේ ඒගොල්ලන්ට මේ මේ මූලික වශයෙන් ඒ කියන්නේ අයන්නේ ඉඳලා ආය කියාගෙන යන්න ඕනේ නැහැ. විශ්වවිද්‍යාලයට ගිහම ඒගොල්ලන්ට විශ්වවිද්‍යාලේ පාඩම් පටන් ගන්නවා මිස මොන්ටිසෝරි පාඩමේ ඉඳලා එන්නේ මෙහෙමයි කියලා කියන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒතර ඒගොල්ලෝ අවශ්‍ය පුහුණුව නිම කරගෙන ආපු අය අවසාන භවයේ කෙලස් නසන්නට අවශ්‍ය කාරණේ කියන්නට විතරයි ඕන. එතකොට එහෙම නැති කෙනෙකුට මේක පුහුණු කරන හැටි අනුක්‍රමයෙන් කියා දීපු අවස්ථා සූත්‍ර දේශනාවල් දැන් මංගල සූත්‍රය ගත්තන් පස්සේ ඊළඟට වසල සූත්‍රය ගත්තන් පස්සේ පරාභව සූත්‍රය ගත්තන් පස්සේ එතකොට මේවා තියෙන ඊට පස්සේ ඒ වගේ අර ජීවිතය සකස් කරගන්න පැවැත්ම යහපත් කරගන්න සූත්‍ර දේශනා ඔක්කොම අරගෙන බලන්න ඒවැ තියෙන්නේ භවෙන් භවයේ කොහොමද මේ ගුණාංග දියුණු කරන්නේ. එතකොට ඒක භවෙන් භවයේ කතාවක් නෑ. මෙන්න මේ ගුණාංග පුහුණු කළ යුතුයි. මේවා දියුණු කළ යුතුයි. එතකොට මේ දියුණු කිරීම පිළිබඳ ප්‍රායෝගික උදාහරණය තමයි බෝසත් චරිත තුලින් මතු කරලා තියෙන බෝසත් චරිතය විතරක් නෙමේ උන්වහන්සේ අන්‍ය ශ්‍රාවකෙයිට ඒ දැන් වික්ෂුන් වහන්සේලාටනේ ගොඩක් වෙලාවට ඒ කාරණා පැහැදිලි කරලා තියෙන්නේ. ඒ පැහැදිලි කරනකොට උන්වහන්සේ සිහිපත් කරනවා එදා ඔබ මේ මේ විදිහට මේ ಗುಣදහම් වැටුවා. ඇයි අද මේක මතු කරගන්න බැරි? එතකොට දැන් අර ලැජ්ජා බය පිළිබඳව කියන තැනදී බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ දේශනා කරන්නේ අර බහුභාණ්ඩික භික්ෂුන් වහන්සේටනේ. එතකොට උන්වහන්සේ බුදුහා උන්වහන්සේ බහුභාණ්ඩිකයි කියලා කිව්වහම බුදුහාමුදුරුවෝ කියනවා ඇත්තද කියලා අහනවා. ඊට පස්සේ කියනවා ඔව් ඉතින් මට මේ සිවුරු කීපයක් තියෙන්න ඕනේ. ඒකයි මම මේ පාවිච්චි කරන්නේ. ඉතින් එහෙනම් මට ඉන්න කියන්නේ මෙහෙමද කියලා අදගෙන ඉන්න සිවුර ගලවලා වීසි කරලා අඳන කඩේ පිටින් මෙහෙමද මට ඉන්න කියන්නේ කියලා. එතකොට පුදුරජාන් වහන්සේ සිහිපත් කරලා දුන්නා ඔබ එදා ලැජ්ජා බය කියන මේ කාරණේ සොයන්නට එක භවයක්ම ඔබ උත්සාහ කළා. රාක්ෂේක හැටියට ඉඳගෙන. එතකොට ඒ වුණු කරපු ඒ කැපවුණු ඔබද අද මේ තථාගතයන් වහන්සේ ඉදිරියේ ලැජ්ජා බය නැතුව මෙහෙම කටයුතු කරන්නේ. අන්න එතකොට තමයි මේ සාංශාරික හුරුව උන්වහන්සේට මතු කරගන්න පුළුවන්. ඊළඟට කවුද චුල්ලපන්තක හාමුදුරුවන්ට රෙදි කඩ දෙන්නේ ඇයිද? උන්වහන්සේගේ සාංශාරික පුරුද්ද ආත්ම බොහෝ ගණනක් රජකම් කරලා ඒ ආපු පුරුද්දත් එක්කලා ඒ හැමදාම ඔටුන්න පළ දෙනකොට ඔටුන්න කියලා කියන්නේ එතකොට රත්තරණින් රිදීයෙන් මණික් කොබ්බලා හදපු එකක් ඒ ලෝහ වලින් හදපේක හිසට තද කරගෙන දවසක් ඉන්න බෑ. ඒ නිසා නලල් පටයක් ගැට ගන්නවා. නලල් පටය කියලා කියන්නේ රෙදි කඩක්. එතකොට හැමදාම රජතුමා උදෑසන පිරිසුදු සුදු රෙදි කඩකින් නලල් පට ඔතලා ඒ මතට තමයි ඔටුන්න දාන්නේ. හවසට ඔටුන්න අයින් කරලා නලල් පට ඉවත් කරලා බලනකොට ඒකේ දාඩිය පැල්ලම අර දවස මුළුල්ලේම හිසේ තිබිලා. ඒතර මේක ආත්ම බොහෝ ගණනක් දැකලා තියෙනවා. දැකලා ඒ හැම මොහොතකම මේ වෙනස් වෙන ගතිය. ඒතකොට උදේ තිබුණු පිරිසිදු රෙදි කඩ දැන් කිලිටි වුණා නේද? මේ සංකල්පය ආත්ම බොහෝ ගණනක් උන්වහන්සේගේ මනසේ වැඩිලා තිනවා. අන්නේ වැඩුණු හොරුව තමයි මතු කළේ රජෝහරණම් රජෝහරණම් කියලා අර රෙදි කඩා තුල්ලන්නට දීලා. ඊළඟට ස්වර්ණකාර භික්ෂුවට අර රන් පියුමක් මවලා දීලා. උන්වහන්සේ පුහුණු කරන්නේ ඒ හොරුවයි. ඊළඟට අර තව වීර අධික භික්ෂුන් වහන්සේ නමකට උන්වහන්සේ මේ ජීවිතේ වීණා වාදනය කරපු හැටි සිහිපත් කරලා ඒක උපමා කරලා එතනින් මනස සමබර කරගන්නට උදව් කරා. මේ විදිහට තථාගතයන් වහන්සේ ජාතක දේශනාවල බුදුහාම බෝසත් චරිතය ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ අන්‍ය ශ්‍රාවකයෝ භවයෙන් භවයේ කොහොමද මේවා පුහුණු කරගෙන ආවේ කියන එක ජාතක දේශනාවල මනමින් පැහැදිලි කරනවා. ඉතින් එහෙම දේශනාවක් නෙමෙයි සූත්‍ර දේශනා කියලා කියන්නේ සූත්‍ර දේශනා කියන්නේ දහම් කරුණු පැහැදිලි කරපු අවස්ථාව. ඒ සූත්‍ර දේශනාවලත් ජාතක තියෙනවා. දැන් මොකක්ද දීඝායෝ කුමාරයා සම්බන්ධව කියවෙන ඒ කතා ප්‍රවෘත්තිය තියෙන්නේ වෙනම ජාතක පොතේ නෙමෙයි. ඒක අර සූත්‍ර දේශනාත් එක්කලයි තියෙන්නේ. ඒ වගේ සූත්‍ර දේශනා ඇතුළෙම කතා ප්‍රවෘත්ති හැටියට මහණෙනි පෙර ඌවක් කියමේ මෙහෙම මෙහෙම කියලා එහෙම දේශනා කරපු තැන් ඕනතරම් තියෙනවා. ජාතක පාළිය හැටියට වෙන් කරලා තියෙන පස්සේ කාලෙක සමහරට ඒ ජාතක දේශනත් අර සූත්‍ර දේශනා ඇසුරෙම ප්‍රකාශ කරපුවා වෙන්නට ඇති. හැබැයි සංග්‍රාහක භික්ෂුන් වහන්සේලා ඒවා වෙනම ජාතක පාළිය හැටියට වෙන් කළා. අර සූත්‍ර දේශනා හැටියට අර සූත්‍ර ටික වෙන් කළා. ඊළඟට අභිධර්ම කාරණා වෙනම වෙන් කළා. ඉතින් ඒක පසු කාලීන සංග්‍රහයක්. හැබැයි මේව බුදුරජාණන් වහන්සේ ඒ ඒ තන ඒ අයගේ අවබෝධය සඳහා දේශනා කරන්නට ඇති උත්තර. අනේ බොහොම පිං යන පෙරවන් සල්ලි වහන්සේ. <laughs> අපි අර ගොඩක් වටිනවා ඒ කාරණේ යහපෙන මොකද හුඟක් වෙලාවට භික්ෂු සමාජය තුලත් ඔය ගැටලුව හුඟක් වෙලාවට මතුවෙනවා ඒ පිළිබඳව අර ශාස්ත්‍රීය වශයෙන් පැහැදිලි කරන්න ගියාම ඕක ගැන ওই විදිහෙන් නෙමෙයි පැහැදිලි කරන්නේ ශාස්ත්‍රීය වශයෙන් කරන්න ගිය ගමන් බුද්ධ දේශනාවත් කොටස් දෙකකට බෙදනවා මුල් කාලීන බුදුදහම පසු කාලීන බුදුදහම එහෙම කියලා ඊට පස්සේ පසු කාලීන කියන්නේ මොකද්ද කියලා පැහැදිලි නිගමනයක් නැහැ ඒකට එක එක එක තමන් පිළිගන්න අකමැති ඔක්කොම පසු කාලීනව කියලා දාන. අන්න එහෙම පටලැවිලා ඉන්නේ. අවසරයි. එහෙම. දරන්සන්නයි.